මේක ප්‍රකාශනයක්ද ප්‍රශ්නයක්ද මාතෘකාවක්ද? මේක ඒ විදිහට තියෙන කීයේ ඔබට යන්න. දැන් මම නැවත ප්‍රශ්නේ නගනවා මොකද මේ මේකට වාර්තා වෙන්නේ නැති නිසා. අපි මේ වික්‍රමාර්ථය ආන්නේ අපි භාවනා කිරීමේදී දොස්තරමාත්‍යක පුද්ගලික අධ්‍යයනය කියන ওই කියන රූපේ ගෙවම් කරලා හිස්තැනට යන්න පුළුවන්. යන්න ගියාට පස්සේ ඒ එතනදී මොකද්ද දෙගිඩියා තත්ත්වයකට ඇවිල්ලා එක්ක හිත ආපහු ආනපානට එනවා අතහැරලා දාපු ගේ අරමුණට එනවා නැත්තම් එන්න වගේ ඕනකමක් දැනෙනවා නමාලාර සමාට ඉබේම එනවා ආවට මොකද ආයෙසරක් හිතන්න යනවා මෙන්න මේ தත්ත්වය ආවට පස්සේ අපි ඉස්සරහට නැත්තම් භාවනා ඊගාව පියවර ප්‍රතිපදා කුමක් වේ යුතුද කියන්නේ මම කැමති කවුරු හරි මේකට අදහස් දක්වනවා නම් දෙවසක් පාඩපත් කරනවා මොකද හැමදාම මේක දැන් වැඩමුළුවේ අද 3 වෙනි 4 වෙනි දවසේනේ. ඉතින් හැම කෙනාම අහන ප්‍රශ්නයක්. මේ වෙනකොට අපි කතාල් කොහොමද තව සාකච්ඡා කරලා තියෙනවා. අපි චන්ද්‍රතන හමුදු ඇදලා දාමු ඉතින්. චන්ද්‍රතන රංගේ උත්තරේ ඔක්කොම පතුරු ගන්නවා. මොකද කියන්නේ? අසරසන්න සදෙන්නේ. සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ධර්මදේශනවලදී පැහැදිලි වුණේ කාරණේමයි මොකද දැන් මේ විඥාණයෙන් තමයි ওই දෙකම යම්කිසි විශේෂත්වයක් දෙන්නේ. මොකද එක එකක් හොඳයි අනික නරකයි කියලා යම් විශේෂත්වයක් වර්ග කිරීමක් කරන්න විඥානේ. එතකොට හැබැයි නිම්ම යෝගාවචරයේ කර හිස්තන හඳුනා ගන්න අවස්ථාවේදී එකපාරටම නැවතත් ඒකට බය වෙලා මේ ආලාපානයට යන එක හරි වෙලා තරමුණක් ගැනීමෙන් හරි අර හිස්තනේ තියෙන වටිනාකම එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ අරමුණකට සාපේක්ෂව කෙලෙස් නැති ගතිය හඳුනා ගැනීමට තියෙන අවකාශය දුර වෙලා යනවා. ඒ නිසා විස්තරයක් යම් සේවාචරය කරගත්තාම මට තේරෙන විදිහට ඒකේ යම් පමණක පදම් කිරීමක් කිරීමෙන් එතනත් රැඳිලා ඉන්න පුළුවන් ස්වභාවය යාට තහවුරු වෙනවා. ඊට පස්සේ පුළුවන් මේ හිස්තැනට සාපේක්ෂව අරමුණක් කොහොමද හැසිරෙන්නේ අරමුණක් පටන් ගන්න කොහොමද ඒකේ වෙනස් වෙනස් වෙන්නේ කොහොමද දුර වෙලා යන්නේ කොහොමද ඔයාලේ යම් පමණක මධ්‍යස්ථ භාවයකින් අරමුණක් දිහා බලන්න පුළුවන් හැකියාවක් ඊට පස්සේ අරමුණක් ගෙවිලා ගියාට පස්සේ නැවතත් අරමුණකින් තොරව ඉන්න පුළුවන් හැකියාව. මේ දෙකේම විශේෂත්වයකින් තොරව මධ්‍යස්ථව ඉන්න පුළුවන් තරමට ශක්තියම හරහා අර ධර්මදේශනාදී පැහැදිලි කළා වගේ විඥාණයට එක තැනක läගලා ඉන්න ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ශක්තිය දුර වෙලා විඥානය ටික ටික අහෝසි වෙලා යන ස්වභාවයක් තමයි පත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඕනේ බෙන්ද. චන්ද්‍රතහා ජෝ කීපයකටම මගේ ප්‍රතිචාරය පෙන්වන්න මම මේ කතා කරන්නේ. භාවනාවකදී අරමුණු තියෙන තාක්කල් කෙලෙස්. අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස් නැතිවීම කියන එක බුදුරජාණන්සේ සුතමේ වශයෙන් අපිට කියලා දීලා තියෙනවා. ඒක මේ මේ සනාරම්මන වර්ගයේ සූත්‍ර 13ක කතා කරලා තියෙනවා. මතුවෙන තාක් කෙලස් පහලෙන්නේ අරමුණක් ඇතුව. මතුවෙන පාක් කෙලස් මතුවෙන්නේ ආරම්මණයක් ඇතුව. රූපයක් ඇතුව, වේදනාවක් ඇතුව, සංඥාවක් ඇතුව, සංස්කාරයක් ඇතුව, විඥානයක් ඇතුව. ඒ පතුවෙච්ච රූපේ හෝ වේදනාව, සංඥාව, සංස්කාර ගෙවෙනකම් බලනවා කියන්නේ මේ මතුවෙච්ච කෙලෙසේ ගෙවෙනවා. ඒ සංඥාව ගෙවෙනකොට ඒ අරමුණ ගෙවෙනකොට කෙලිසි ඉවරයි. ඒ නිසා අපිට බුදුහාමුදුරු උනන්දු කරන ඉස්සෙල්ලම මේ රූප ලෝකය රූප සංඥාවක් බාටපත් කළ එක ගෙවන් කිරීම භාවනාවේ දියුණුවක් කියලා. අරූප ලෝකේ අපිට ගෙන හරපානවා. අරූප ලෝකේ සාපේක්ෂව තමයි රූප ලෝකේ අපි ප්‍රතික්ෂේප වෙයි. ඉතින් අරූප ලෝකේ හොඳයි අපිට. ඉක්තන් යන එක හොඳයි. ඒක සුතමේ. ගියාට පස්සේ චන්ද්‍රදහමු කියන සමහරු ඒක සතිය කැඩීමක්. නැත්නම් ඔයගේ සැකේට හේතුවක් බයක් ඇති කරගෙන ආයෙ හුස්ම ගන්න හදනවා මෙනේ කරන්න හදනවා ඒ අර අරූපෙට වෙදී රූපේ ලක් කැමති කට්ටිය ඒක තමයි සංසාරේ කියන්නේ ආයෙක නැති වෙච්ච කෙලෙස ගන්න හදනවා එතකොට ඒගොල්ලෝ ගෙදර ගියා වගේ තේරෙනවා ගෙදර යන්නේ විඥානයේ ආය ප්‍රතිෂ්ඨාවක් ලැබලා. ඊට පස්සේ මෙයාට අහන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මේකේ සාරය වශයෙන් ඒ අරූපෙට ගියාට අරූපෙට කැමතිලා රූපෙට යෑම බාධාවක් කරගත්තොත් ඔන්න දොස්තරමාත්ක ප්‍රශ්න මතුවේ. ඔන්න බලන්න ස්වාමීන් යනවත් දන්නෙත් නෑ ගියාත් දන්නෙත් නෑ මොකද ඕන ආයෙත් ආනපනිනෝ ආනපනිකට ආයෙත් අරූපෙට යනවා ආන ඔය දෙකේදී ඒ ආපහු යන්නේක හොඳයි අරූපෙට තණ්හාව නෑ කියලා වෙන්නේ. ඉඳන් එහෙම කියනකොට තේරෙනවා. අරූපෙට තමයි විගණ රූපෙට ප්‍රේම කරන්න ඕන. මෙතෙක් අමාරු බුදේ ආය කන්න ඕන. ආය රූපෙට ගියම හරියට. දැන් ඒතර ඉතින් කලබල වුණ ප්‍රශ්න නැවත කරන්නේ නැතුව ප්‍රශ්න නැතු කරන්නේ නැතුව ආය රූපෙට ගියව ඇත්ත. ඒතර මේ අරූපෙට මම තන්නවන්නේ. අරූපෙට ගියා රූපෙට ගියා ආය රූප අරූපෙට එනවනේ. මේ දෙකේට තඩමාරු වෙන තමයි පටිච්චසමුප්පාද. කියන්නේ කොම්බ නෑ එතන. ඒක හේතුඵල ධර්මයක්. ඒක තමයි තාවෝයිසම් කියලා කියන්නේ. මම කරන්නේ කන්නේ විශ්ල යෝගාවචරයේ මම ගත්තයි කියලා ඇත්තම ගන්නවා. සමහරවිට යෝගාවචර රූපෙට ආසක්තිය හයිය හුස්ම ගන්න හදන ඇස් දෙක අරලා බලනවා කලබල වෙනවා. ඒක දුවෙන කවුරක් අත්තන්නේ කියලා. ඒත් යා ඒ වැරදි යෝගාවචරනේ කර්මස්ථානචාරිවරයෙක්. ඒකටයි පඬිස්සන්තර වඳින්නේ. උන්වහන්සේ කිව්වා එහෙම නැවත ආපහු රූපෙට යනවනම් ඒ වැරද්ද උගුරුවරයාගේ වැරද්දක්. ඒකට ගමඨං සුද්ධ කරන්නේ. දැන් ඉතින් කවුත් කැමති නැත්නම් ගමඨං සුද්ධ කරන්නේ මොකද කරන්නේ? ගුරු ළඟට එන්න ඕන හත්තට සැරේ ඇවිල්ලා අහනකොට ගුරුවරයා විශ්වාස ගන්නවා. කලක දානවා 100ක් ඇහුවත් වෙහෙස වෙන්න එපා. 101ක් කියලා දීපන්. 101ක් ඇහුවත් වෙහෙස 102ටත් කියලා දෙමු. මොකද අපි ගණන් ගත්තේ එහෙම. මේ රූප අරූප දෙකටම සමහිත ගන්නේ තුන්වෙනි ඩයිමන්ෂන් එක නෙමෙයි. මේ දෙන්න මාරු කරලා. රූප එනකොට අරූපෙන් ගන්නවා. අරූප එනකොට රූපෙන් ගන්නවා. ඕක තමයි අත්ත අනත්ත කියන්නේ. ඔය තමයි ඇති නැති කියන්නේ. ඔය දෙකේ එකක්වත් අල්ලන්න බෑ. දැන් අපි ආගම අනත්ය අල්ලලා නැති. ඒකට අත්ම මේ ආත්මයට ගහලා තරහ වෙනවනේ. මෙතන අත්ත අනත්ත දෙකම ගන්නවා. සාස්වත උච්ඡේද දිටි දෙකම එකිනෙකා අඹන් තම්බන්න. මේක සෙල්ලන්නේ. ඒක සෙල්ලන්නේ. ඒක අපි මෙහින් මේ මේ වදාගත්ත දේ, අදාගත්ත දේ කොහොරට ගන්නවා. කරන්න බෑ. කරන්න බෑ කියලා කියන එක වැරදි. කරන්න පුළුවන් මතදාරින්න බෑ. රූපෙත් නැහැ අරූපෙත් නැහැ මම හොඳයි කියලා තැරදි තාත්තා හොඳයි කියලා තැරදි ඒ නිසා නංගියේ මල්ලියේ වාසමේ දෙන්නම හොඳේ කියන්නේ. ඒතර පුසන් කියන්නේ යත්ත පාවෝත තේජෝද පඩවි ආපෝ නකාදති එත්ත දීගං දීගංච රස්සංච අනුන් තුලං සුභාසුභා. එතන දිග කෙටි රළු සියුම් සුභාසුභ නැහැ. ඒකත් හොඳයි මේක ඒක යන්නේත් මගේ නෙවෙයි. දැන් මෙකැනිසම් එක යන්නේ මගේ නෙවෙයි. රූපෙන් අරූපෙට යනවා අරූපෙන් රූපෙට යනවා මේක දිහා බලාගෙන ඉන්නවා ඇස් නැත්තේ වාගේ. ඇස් නැත්තේ අන්ධෙක් වාගේ. කන් ඇත්තේ බීරෙක් වාගේ. ඥානෙ ඇත්තේ මැට්ටෙක් වාගේ. පණ ඇත්තේ පන්නතියෙක් වගේ. ඒතර ඉතින් මැට්ලනේ දැන් මාව මරලා. මාව ආසක්කාය වේ. තණ්හාමාන දිටි දැක දැක මැරෙනවා දැන්. මේ ඉස්සර ජවනිකා වෙනවා ලස්සනට පේනවා. රූපෙට එනවා රූපෙට රූපේ එනකොට අරූප පිටිපස්ස එනවා. අරූප එනකොට රූප පිටිපස්ස එනවා. මේ දෙකේ දෙන්නම ඉන්න කොයි වෙලාවෙ. පුතඥයගෙත් ඉන්නවා. පුතඥය ළඟ බුක් කීපින් නැහැ. යෝගාවචරය දිගට ගිහිල්ලා ගිහිල්ලා යට සෑහෙන බුක් කීපේ රෙකෝඩ් එකක් තියෙනවා. ඒක ගුරුසු අති නැති බව තියෙනවා. සියුම් ඇති නැති බව තියෙනවා. සු අති සූක්ෂම ඇති නැති බව තියෙනවා. ඒකන අති සූක්ෂම ඇති නැතිකමේදී විතරයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන මන්ත්‍රය ජප කරන්න පුළුවන්. ඉන් එපිට කරන්න ගියොත් දුවන බයිසිකලයට ස්පෝක් අතර පොඩ්ඩක් දෙනවා. බ්‍රේක් වලින් නෙවෙයි නතර. ඒකට හොම්බකට රිවර්ට් වෙනවා. ඉස්සරහින් වැටෙනවා. බාහිර උඩින් ගිහලා වැටෙනවා. ඒක පොඩ්ඩක් බ්‍රේක් කරපන්. බ්‍රේක් කරලා රූපේ අරූපේ දෙක තඩමාරු වෙන්න ඇරලා ඒ තඩමාරු වෙන වෙලාවේදී රූපේ තිබුණත් මේක සංඥාවක් විතරනේ වෙලාවේ. අනපනිය ආවට මේ දෙයන්නාසි පැටි පිටක් කරන ෆුහ් කාලා පණ දුන්නා වගේ එකක් නෙවෙයි නේද තියෙන්නේ. නැති දෙයින් ඇති දෙයක් ආවා. ඊට පස්සේ මේ ඇති දෙයින් නැති දෙයට යන ওই දෙකම මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආන්දෝලන විඥාණය කියන්නේ ඔබ ස්ප්ලිට් ඇන්ඩ් රූල් උත් කරන්න එන්න එපා මෙතන ගැන. තියනවට සාපේක්ෂව නැහැ කියන එක හොඳයි කියන්නත් එපා. නැහැට තමයි තියනවා ඔබ දෙකටම කරවන හිටපන්. ඔබ විනිශ්චය ඕනේ නැහැ. සීතාවෙනි ඔබ පතිවත රැකි බව. ඔබ දුරූපී බව. ධනිමේ මමත් ඔබ දත යුතු ඒ බව. උඹේ තියෙන හැද මට ඕනේ නැති බව. අහලා නැද්ද ඉතින්? ඉතින් මට ඕනේ නැහැ. උඹ විනිශ්චය මට ඕනේ නැහැ. විතාවනිය ඔබ හැඩරුව ඇති බව. දිවිහිමියෙන් පතිවත සුරකින්න බව. ගනිමිමමත් නමුත් ඔබ දැනගනින් ඔබ දත යුතුයි බව උඹේ සෙනෙහස මට ඕනේ නැහැ. උඹේ විනිශ්චය ඕනේ නැහැ. ඔබට ඕන ජූරි සාර්වකේ වාඩි වෙලා බෙන්ච් එකේ වාඩි වෙන්න තමයි. තිබ්බහම කො නැතුවම කො. මම මේක කලතාලා තියෙන දේවල් එක බලනකොට මේ අලියක්කට ඉන්දියාපේ වගේ ඕකක්ද යද්ද? බුදුහාම එතෙන් යනකම් ඇවිල්ලා ඒක ගහන්නේ ඒක ගහන්නේ තර්කෙමයි ගහන්නේ. භාවනාවේ නෙමෙයි ගහන්නේ. අනුමාන ඥාණයෙන් ගන්න ඉතිරි. මේ ගහන ණය විපස්සනාවෙන් ගන්න ඉතිරි. ඉතින් මොකද මේ කෙනෙක් භාවනාවෙන් කියන්නේ භාවනාවෙන් කෙරෙන්නේ නැහැ. හපල හපල හපල හත යන්න විසිකොල්ල දාන. අපි විසිකරන්නේ තර්කේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඉතින් අපේ කට්ටිය ඉඳගත්ත ගමන් කියනවා ආත්ම වාසස් වාසසි මගේ නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ. ඒක ද්වේෂය. අතන ද්වේෂය නෙවෙයි. අතන එතන ගහන්න එතන ගිහිල්ලා ඉතින් එතෙදි කන්ඩිෂනින් එකක් තියෙනවා ඇත්තටම. බ්‍රේන් වොෂ් එකක් තියෙනවා. ඒක ඒක චින්තාමය. ඒක ණය විපස්සනා. ඒක අන්වේ ඥාන. ඒක ආකාර පරිවිතක්කය. ඉතින් එතෙන් යනකම්මත් ඒක යන්න ඕනේ. ඉතින් යනකම් විපස්සනා ඇඟිල්ල සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා විඥාණයට කියන කරුණාකරලා එන්න එපා මිනිසෙට එන්න එපා ඉතියාම මොකෝ මට නැතුවම මොකෝ ඔබ පැත්තට උඹ ඇති වුණ නැති ඵලෙන් මට මොකද වෙන්නේ? ඒකටවත් ඉන්න බැරුව යනවා ඔය ආදර්ශයෙන් බැලුවොත්. ඒ කියන්නේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඇති වුණ නැති වුණතර වෙනසක් නැහැ. ඒ දෙක දෙකක් කියලා විඥානේ ගත්ත ගමන් ඒ දෙක ලෝක දෙකක් වෙනවා. හරි බරක් වෙනවා. විඥානේ තින්දි පච කරන්නේ විඥානය උපරුජ්ජනය කරන්න. විඥානය අහෝසි කරන්න. අපි කරන්න දෙන්නේ මගේ මතේ අරයට වැඩිය හොඳයි කියලා හුවා දක්වන්න හදන එක නේ. ඒ කියන්නේ පෘථජනකම කියන්නේ. ඒක කියනවා මට හිලි කරන එක විඥානයේ හැටි. ඒකේ දෝෂයක් නැහැ. එයා යෝජනා කරලා කවුරුත් ස්ථිර කරන්නේ නැහැ. විඥානේ යෝජනා කරනවා අනේ රූපේ හොඳයි අරූපෙට වැඩිය. අරූපෙන්ද රූපෙට හොඳයි ප්‍රශ්නේ නැහැ. කවුද ඒක ඉතින් සෙට් කරන්නේ? එතකොට විඥානේ නිකන් අපේ නිකන් මානසිකාරේ කැමැති නම මේකට ඡන්ද දෙනවාද කියලා. ඒතකොට ඒකල් විඥානේ හිටිය උඩ ඉඳගෙන අර කරපම් මේක කරපම් විදානේ. දැන් එයා බලු තත්ත්වයකටපත් වෙලා එහෙම කරලා තියාගෙන ඉන්න ඕනේ. පරිණිර්වාණයට යනකම් මේක සව්පදිශේෂ නිර්වාණය. නිරුපදිශේෂ නැහැ. නිරුපදි වෙන්නේ එහෙම හිතකින් මැරලා යනවා තිබ්බහමකෝ නැතුවහමකෝ ඒක තමයි මේ වස්තුවට දෙන්න පුළුවන් අන්තිම නිග්‍රහය ඉච්චරයි හිටියහමකෝ මට නැතුවහමකෝ තමන් සේවකයෙක්ගෙන් වැඩ ගන්නවා නම් එතන ඉන්න ඕනේ බං ස්වාමියා නැත්තම් කොහොමද කරන්නේ සේවකයා විල්ලිවලා නිදි දාන්න આવුත් කොහොමද කරන්නේ අද ඉන්නේ එකම නායකයෙක් අස්සේ ඔක්කොමලා සේවකයෝ අද මොකද අද කියනවා මේ ඉස්කෝලේ උගන්වනකොට ශිෂ්‍යයන්ගේ කැමැත්ත ගන්න ගුරුවරු නටන යුගයක් අද තියෙනවා ශිෂ්‍යෝ කැමති නැත්තම් ගුරුවරයා ඉස්සර වගේ නෙමෙයි ඉස්සර මේ ගුරුවරයා තිබුණා මේක ඒ වගේ විඥානේ නටනකොට හරි කියන්නේ හිටිය හම්මකෝ මන්ට නැතුව හම්මකෝ මොන චින්දෝ ගත්තාම මට මොකෝ මේ ඔක්කොම සංඥා. මේ ඔක්කොම නිරිඟුවක්. ඊනයක්. දීලාවක්. ඉතින් එනකන් නැතුව කිව්වොත් අපි ඒ තර්කේ පරාජය කරනවා. තරගේ පච වෙනවා. ඉතින් යනකම ගෙනියන්න ඉතින් සර් දැන් මම මේ ප්‍රශ්න අහුවොත් මොකක්ද දොස්තර මහත්තයා දෙන උත්තරේ? අයියෙන් කියන්න ඕනේ. මම දොස්තර මත ආයෙ ප්‍රශ්නේ අහනවා. කෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා හිතෙන්ට යනවා. එතකොට හිතලා හෝ හිතිලා හෝ ඉබේ හරි ආනපන එනවා. ආවට මොකද ආයෙත් හිතෙන්ට යනවා. මේ தත්තර ගිය කෙනාගේ ඉදිරිය ප්‍රතිපදාව කුමක් විය යුතුද? මානසික ආහාරපතිය කුමක් විය යුතුද කියලා දැන් බරපතල වැඩ ඇතුව සිතනදුවන් දෙනවා. ඇත්ත නොකියුවොත් කසෙන් ගහනවා පේන තුරා හඳේ ආවා. අර ඒකට මොකද්ද තමන්ගේ මේ මේ මේ එල්ලේ මානසිකාරේ ඒකට කියන්නේ මොකද්ද ඒ යෝගාවචරය මොන මොකක් මොකක් පදනම් කරනද මෙහෙම බලාගෙන ඉන්නේ නොදැක්ක දැක්කා වගේ නෑ වුණ ඇහුණා වගේ බලාගෙන ඉන්නේ මොන එල්ලේකින්ද මොන දෘෂ්ටියකින්ද මොන සංකල්පනාවකින්ද මොනවාද සම්මා දිට්ඨිය මොකද්ද සම්මා සංකප්පේ තියෙන්නේ කවුරු හරි අට දාන්න කැමතිද සම්මා දිට්ඨිය කියන්නේ මගේ නෝයි එක ඒ වේවා මගේ නෝයි එක ඒ විදිහ බලන්න ඔව් ඒ ඒ කියන්නේ සම්මා දිට්ඨිය උතින් දැනගන් තිබුණ නැහැ කියලා පිළිගන්නවා. උතින් දැනගන් තියෙන රූපේ නැති කරන්නේ සම්මා දිට්ඨිය තිබුණේ. දැන් සම්මාදිට්ඨිය රිෆයින්ඩ් වෙනවා. සම්මාදිට්ඨිය රිෆයින්ඩ් වෙනවා. තුබේ ඇතත් එකක් නැතත් එකයි කියන මට්ටමට. ඒ නිසා අර ඉස්සෙල්ලා නැති කිරීම සඳහානේ අපි භාවනා උපදෙස් දෙන්නේ. අරමුණ දිහා බලනදලා ගෙවම් කරන මට්ටමට ඒක නාස්තික වැඩන්නේ. ඒකට සම්මාදිට්ඨිය වෙන්නේ රූපේ නැති තැනට යන එක. දැන් නැති වෙලා එයා කියලා අහන දැන් ඇති වෙනව නැති වෙනව දෙකම තියෙන. ඒක කියනවා දිට්ඨිය වෙනස් කරගන්න. ඇති වුණත් නැති වුණත් දාර්ශනික කියනවා වගේ වාක්‍යනක බලාන ඉන්නවා. ඉතින් මේකට තව සම්මා දිට්ඨිය වෙනකොට සම්මා සංකප්පයක තවත් මොනවද කාටට දෙන්න පුළුවන් දෙයකට අපේ තියෙන බුද්ධජනනාච අපිට දෙලා තියෙන tools උපක්‍රම සම්මා සතිය ඒකට බේස් වෙලා ඉවරයි. සම්මා සතියට එහා ගිහිල්ලා දැන් තියෙන අපි. නික්කම්මේ කියන එකත් ගන්න පුළුවන්. නික්කම්මේ කියලා කියන්නේ හුඟක් වෙලාවට අපි නැතිවෙන තැනට යනකම් රූපේ ගෙවන් කිරීම තමයි නික්කම්මේ වෙන්නේ. දැන් අරූපෙත් නික්කම්මේ වෙන්නේ. නෑ දෙකම අවස්ථා දෙකම අතහැරලා. දෙකම අතහැරලත් බෑ. දෙකම ඇස් බැල්මේ තියාගෙන ඉන්නත් ඕනේ. එතකොට ඒක හොඳ නෑ දිස්සන ඇති වෙන දුක ඉස්සෙල්ලම දැනගන්න. මේකට අපි කියනවා සූදානම් වෙලා යනවා කියලා. ප්‍රශ්න කරනකොට එනවද මේ දෙකම ප්‍රශ්න කරන එකක් නෙවෙයි උත්තරයක් කියලා දැනගන්න. ඒක ලොකු සංසය දීපු උත්තරේ තමයි මේක ලෑස්තිලා යනවා. ඒකත් ටූල් එකක්. තවත් ටූල් එකක් අපිට දෙක තුනක් තියෙනවා. අපි මේ වෙලාවේ මතක් කරගත්තොත් ඒක රිෆයින් වෙන එක තමයි මේ මහානකමෙන් අපේ සිද්ධ වෙන්නේ. භාවනා කිරීමේ මොනවද වෙන බුදුහාමුදුර අපිට දීලා තියෙන ටූල්ස්. එකක් තමයි ලෑස්තිලා යනවා. එකක් නික්කම සංකල්පය. එකක් මේ සම්මාදිට්ඨිය කියන එක අපි ළඟ තියෙන එක හොඳ එක නෙවෙයි. තව රිෆයින් වෙන්න ඕන. මෙන්න සම්මාදිට්‍යත් මේ ඔබ්ජෙක්ටිව්ස් වෙනස් වෙනවා. ඉන්දෙන්ට ඒක සුද්ධ වෙනවා. අපි දැන්ගත් ඉන්නේ යම් ප්‍රමාණයක මිත්‍යාදිට්ඨිය කියලා පිළිගන්න ප්‍රශ්නෙ නැහැ. මොකද ඒක කරන්නේ සම්මා මිත්‍යාදිට්ඨිය සාති කරන්න වෙන්නේ හදන්නේ. ඒකට සාපේක්ෂව සම්මාදිට්ඨිය යන්නනේ හදන්නේ. ඒ නිසා කවුරු මට බැන්නත් මේ කට්ටිය මට බෑ කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මේ මම මෙතෙක් කල් හිටපෙක වැරදි. මං යනවා අලුත් එකට. යන්නේ මොකටද? වඩා හොඳ නින්දා. ඉතින් ඔබ මෙච්චර කල් එහෙනම් කිය රූපේ නැති කරන්නේ කොහොඳයි කියලා ඕ එහෙම කිව්වා තමයි. ඉතින් ඔබ චපලයි. ඕ උඹට චපලයි. මට උඹට උත්තර දෙන්න වෙලා නැහැ. මට ඕනේ මගේ ලිබරේෂන්. පුළුවන් නම් මාව ෆලෝ කරපන්. කලකින් නැහැ කියලා මට ගානක් නැහැ. මම මෙතෙන් ගියාට පස්සේ දිනෝ රට හැරපියා යන රජ කුසේ. Taman දිනකෝ මේ විවේකයත් හැරපියා යනවා. මේ තව ටූල්ස් මොනවද තියෙන කියලා මම මේ සාකච්ඡා උණුසුම් කරන්න ඕන නිසා යහන්නේ. මේක ඔය ඔය කියන එක ආරම්භයේදී සතිපාසලේ එහෙම කියලා දෙන්න ගියොත් සුම්මත ඉවරයි. කිසිම විදියකට මේක දියත් කරන්න හම්බෙන්නේ නෑ. පොඩි ළමයෙකුට එහෙම ඕවටික් කියලා දෙන්න ගියොත් එහෙම <laughs> පරිස්සම් වෙන්නේ. පොඩි උන්ට හයි ප්‍රෝටීන් කැම දෙන්න යන්න එපා. ඉතින් ආවට පස්සේ තමයි ආහාර දෙන්න තියෙන්නේ. ඒ නිසා මම කියන්න හදන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකට තමයි. ඇති උනාය නැති උනාය කියලා අපි කියන්නේ අපිට දැන් මේ ලෝකේ සාමාන්‍ය බලන භාවනා කරනකොට සැපයි දුකයි දෙකටම සමවියන් කියනකොට පිස්සු කියලා කියනවනේ. යසට අයසට දෙකට සමවයන් කියනකොට පිස්සු කියලා කියනවනේ. ජය පරාජය දෙකට සම වෙන්න කියනකොට බුදුහාමුදුර මේ උරුමරොන්දන් කියලා හිතනවනේ. මෙතන ගියාට පස්සේ බාර ගන්න වෙනවනේ. මෙතෙක් ලැබිච්ච ජය තමයි හිස්තන. පරාජය තමයි රූපේ. දැන් ජය පරාජය දෙකටම සම කරලා තරකනවා. ඉතල රූපේට මනාප වුණා, ආරූපේට අකමැති වුණා. නැත්නම් රූපේට අමනාප වුණා. මේ දැන් මනාප මනාප දෙකම තියෙනවා. රූපේ තිබුණත් ඒකට හිත චපල නැහනේ. සීසෝ එකේ කොන්දේකේ නෙවෙයි ඉන්නේ. දැන් මෙතන ඉන්නේ. මේක තියෙන්නේ අවිද්‍යාව උඩ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි දැන් දෙපැත්තේ හිටපො හිත අන්ත දෙකේ හිටපො හිත දැන් පුළුවන් තරම් මැදට ගෙනල්ලා නේ තියෙන්නේ. පොඩ්ඩක් එහෙම වෙනවා. අනබණ එනවා යනවා. කිස්තනත් ඊට සාපේක්ෂව එනවා. ඒතකොට මෙහෙම ඉන්නකොට අර තරංග ආයාමයේමනේ ඒ කාලෙම නෙගන්නේ මේක පොඩි වෙනසක් ඇති වෙන්නේ. එතෙන් ගියාට පස්සේ විතරයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන එක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට බැලුවොත් දැන් මොකද හිටලා තියෙන්නේ කියලා ඒක හිටලා තියෙන්නේ නිත්‍ය අවිද්‍යාවද මම මෙච්චර අවිද්‍යාවක ඉඳලා තියෙන කියලා තේරෙනවා ඒ අවිද්‍යාව හිටලා තියෙන විද්‍යාවද මම මෙච්චර මොඩයි කියලා තේරෙනවා එදාට අපි මේක සම්මාදිට්ඨිය භාවනා කරන අපිට හොඳ සම්මාදිට්ඨියක් තියෙනවා අරයට නිතරම සානබන සියුම් කරන්නත් පුළුවන් කියලා අයියා වෙලා හිටියන්නේ දැන් තියෙනවා ඒත් අවිද්‍යාව ඒත් විඥානයේක දෙපිටක් කරන්න හේතු කරන දේ විඥාණයට බම්බු ගන්න ඇරලා සංගින අනේ මම මෙච්චර මැට්ටේ. හැබැයි මැට්ටිකුත් නෑ මම අලුත් දෙන්න කැමති නේ. ඒක චපලකම කියලා ලෝකයා කියන්නේ චපලට. කෙලස් අපිට ගහන්නේ ගරිල්ලා ෆයිට් එකක් නා අපි කෙලස් වලටත් දෙන්න ඕනේ ගරිල්ලා ෆයිට් එකක්. කෙලස් දෙන්න අපිට කන්වෙන්ෂනල් ෆයිට් එකක් නෙවෙයි. කන්වෙන්ෂනල් ෆයිට් එක තමයි සීලෙන් කඩන්නේ. සමාධියෙන් කඩන්නේ ඔත්තු බැලින්න කරනවා. විඥානයේදී ගහන ගහන ගරිල්ලා ක්‍රමයට ගන්නවා. ඒ නිසා කෙලස් වලට විතරක් අනුකම්පා කරන්න. වෙන ඕන කෙනෙකුට අනුකම්පා කරන්න. අපි දැන් කරන්නේ කෙලෙස් වලටත් අනුකම්පා කරනවා පව් අප්පා. සෝරි අප්පා. එයා හිමීට නිකන් හොරෙක් තමන්ගේ පුතා කියලා වරදව ගත්ත තේරුම් ගත්ත මනුස්සයර කරන දඬුවම කරනවා. අපි ওই හිමීට අනුකම්පා කරන්නේ අපේ මතිමත අන්තරවලට. අපේ අවිද්‍යාවට. අපි සාමූහිකව ඒක තුළ ප්‍රසිද්ධ කරමු මම ඊයේ දහම් කිව්වා තමයි. නමුත් මම දැන් කියනවා දිනෝරට හැරපියා යන රජෙකුසේ මම මේ උපයා ගන්නලද හිස්තනක් මම නෙවෙයි දාලා යන්නේ දාලා යන්න උනොත් ඒකත් ජයසිරි මම. සසරේ අර හොරෙක් වීමකෝ හොරෙක් නොවීම කියන්නේක තමයි ඒක ඇතුල් වෙනකොට හොරා කියන අඳුරගන්න. ඒක ඇතුල් වෙනකොට හොරා හෝ හොරා නොවන කියන දෙකම එකම කාරණානේ. හොරා හොරා වුණොත් මේ හරා දුක දුක වේදනාවක් නේ. හොරා නොවුනොත් සුඛ වේදනාවක් නේ. දෙකම එකයිනේ. නෑ ඒ හොරත් වෙනස් වෙනවා. ඔය කියන එකට දැන් මම හොරෙක් කෙන බව දැනගෙන මෙයා මෙයා එනවා මගේ පැත්තේ මේ මම සංස්ථාවේ ආමසු කෙනෙක් ස්වාමීන් වහන්සේ කියාගෙන එනවා හැන්දෑවිලා. මම දන්නවා මෙයා මේ සිවුරු ඇරලා ඉන්න හොරෙක් කියලා. මම ඊට ඉන්න ප්‍රශ්න නැහැ අපි දවස් තුනකට ඔයාලට නිවාසිකව දෙනවා කවුරුවවත් මුතු මම හොරාට උනක් දෙනවනේ කියලා මෙයාට කියලා ගත්තොත්. හරි මෙයාට කියලා ගන්නවා අනිසං සංස්ථාවේ කියන්න ඕනේ නැහැ. හොරෙක් ආවත් මම දවස් තුනද වෙන්නේ. මූ දන්නවනේ දැන් ඉතින් මොකාට එනවද දන්නේ නැහැ කියලා. ඒක රජ කෙනෙකුට කවි ඉගෙන ගන්න ඕනේ නෑ. උට කවි පාඩම් හිටින්නේ නැතිලු. ඉතින් එක කවි කාර්යයක් කියලා කියවලු ඒ කවි පදයක් කරගල ගගායන වාමම නොදනින්දෝ ජිරජුර සක්මන් ගන්න ගමන් ඒකම හතර සැරයක් කියනවා. කරගල ගගායන වාමම නොදනින්දෝ කරගල ගගායන වාමම නොදනින්දෝ කරගල ගගායන වාමම නොදනින්දෝ කරගල ගගායන වාමම නොදනින්දෝ කියන්නේ රාජ්‍යරුවන්ගේ මේ ඉසබානේ ගා කරගල ගන්නවලු. කරගල ගන්න කියන දැලිපිය ගන්න. දැලිපිය ගා රාජ්‍යරුවන්ස ගාලු දැන් අපි ඉසබාන දවසේ. ඉතින් රාජ්‍යරුව කියනවලු කරගල ගගා එන වාම හොනොදන් ඌට ටිප් එකක් දීලා තිනවා මහය මෙති බෙල්ල කප්පන් කියලා. රාජ්‍යරුව රෝබාට් කරලා පස්සේ බෙල්ල කප්පන් කියලා. මම වෙන්නේ ඒකට ඉතින් පුරුදු කරගෙන යන්නේ. ඒක රාජ්‍යරුව කියනවා කරගල ගගා එනවා නොදනින්දෝ කරගල මුට හිතන දැන් රජුනට ටිප් එක ගිහිල්ලා වගේ. ඉඳලා කියන දෙවියන් ආශ මගේ පණ බේරන්න අනේ ගත්තම අයියකෝ නෑ මට අහලා මෙච්චර ගණක් දුන්න ඔලුව පාත් කරලා පස්සේ කපන්න කියලා. ඔබ වහන්සේ මේ කවිය කියනකොට මට හිතුණා අහු වෙලයි කියලා. ඉතින් හොරා හොරා නෙවෙනවා බවටපත් වෙනවා. හොරාට කියනවා හොරෙක් ආවත් දවස් තුනක් දෙනවා අපි. ඉන්නේ නැහැ. ඒකට අපි නෑදෑය කියලා රවට්ට ගන්න නෙවෙයිනේ. ඒ නිසා අපි ළඟට එන හැම කෙනෙක්ම මිනිමරුවෙක්. කාමයේ රූප ධර්ම කියන්නේ මිනිමරුවේ. වේදනාව කියන්නේ හොරේ. හොරා හොරක් නොවන බවටපත් වෙන්නේ උට කියන්නේ මචනාඹ හොරා වුණත් ඔබ මේ සංස්ථාවේ නැත්තම් මගේම නිවුස් හරියට ඉච්චර තමයි මට කරන්නේ. මේක මේ ආගන්තුක කුටියක් තියෙනවා. ඒilla වතුර තියනවාද බලපන්. ඒක ඒකට මම ප්‍රශ්නයක් නැහැ. උට කියන්න ඕනේ. හොරා වුණත් නැදෑ වුණත් ඉච්චර තමයි දෙන්න ගන්න තියෙන්නේ. ඒක මම බුදුහාමුදුර අපිට කියලා තියෙනවා කවුරුවත් ආගමික සත්කාර දෙන්න කියලා. මේ ඔරාඹ ඉන්නක බලද්දි කිව්වොත් එහෙම ඒ අහුණා. නෑ ඔයා නෑ දැන් කියලා බාරගත්තොත් ඒ නෑ කියන්න ඕනේ ඔබ මුකා වුණත් මට මෙතන තියෙන්නේ මේ දොරටුපාලගේ වැඩි. ඉච්චරයි. මම මේ මේ අධිකාරී ශක්තියක් විතර මොකුත් නෑ මම ඉන්නේ මේ දොරටුවේ. ඔය ඇතුළට යන ප්‍රශ්නයක් නෑ. ඉතින් මොකද කුකුසක් එනහනේ දැන් මෙයා කමාව දැකලා මේ කතා කරන්නේ කියලා. ඔය අපි ළඟට එන හැම ස්තුති ප්‍රශංසා ලාභ සත්කාර හැම එකක්ම කාගේද විදෙන්ඩය කරන්නේ. එකකත් පිළි පිළි ප්‍රතික්ෂේප කරන්න එපා. යාර කියන්නේ මේ ලාභයට සත්කාරයටයි අලාභයටයි ඔක්කොටම මම බලන්න හදන එක විදියට ලාභ සත්කාර කියලාවත් ඔයාමට කරදර කරන්නවද මම නොකරන්නේ මම මෙතන දුරට බලන්නේ. මට තියෙන්නේ ඇතුළට යන්න තියෙන එකයි කියලා කියලා දෙන්න ඕනේ. කියන්න ඕනේ නැහැ හැරෙනකොට තේරෙනවා. අර කරගලේ ඒ කතාව සංසාරනවා. ගත්තේසි ගත්තේසි කිංකාරණං ගත්තේසි අහම් පිජානං අහම් පිජානං කියන එක ප්‍රෝකම යන්නේ. ගත්තේසි ගත්තේසි අර මේ පදිතුමා කවුද කරන වැලියයි එයා ඊට ඉස්සෙල්ලා මේ එක තැනක මම හරියට මතක් කරලා ඉන්නේ නැහැ. කලපිලා එයා ඉගෙන ගන්න ගිහින් ඉවරලා ඒ ගුරා හිටපු හොඳම ගෝලයා. හැබැයි ඉගෙන ගන්න බෑ. තමයි ඊට පස්සේ මන්ත්‍රයක් එයාට උගන්වනවා. මන්ත්‍රය තමයි ඝට්ටේසි ඝට්ටේසි කිංකාරණං ඝට්ටේසි අහම්පි ඥානං අහම්පි ඥානං. ඊට පස්සේ ඒ කන්දර මතක ලැබෙන තියෙනවා. ඊට පස්සේ මේ රජතුමා එක දවසක් යවනවා හොරු අල්ලන්න පිරිසක්. ඊට පස්සේ මෙයා මන්ත්‍රය පාඩම් කරගෙන ඉන්නවා ඒ ඒ ගමේ. ඒ කියන මේ ගාතාව ඊට පස්සේ ඒ හොරු මේ මේක කියන්නේ ගැට්ටේසි ගැට්ටේසි කිංකාරණ ගැට්ටේසි හම්පි ජානම හම්පි ජාන මේක ඇහුණ ගමන්ම හොරු දුවනවා හොරු එන්නේ මංකොල ගන්න හැබැයි මේ කාරණේ මතක් කර කර ඉන්නකොට හොරු දුවනවා ඊට පස්සේ හොරු ගෝලේ වෙනවා මේ මේ රජතුමා ඊට පස්සේ කොහමරි රජතුමා මෙයා ගෙන්න ගන්න හොරු මොකද වෙලා මංකොල්ල කන්න ගිහිල්ලා හොරු මංකොල්ල කන්නේ නැහැනේ ඊට පස්සේ මොකද කියලා කාරණේ දැනගත්තා මෙන්න මෙහෙමයි මේ අනුරුතුමාගේ මූලික ඇවිල්ලා ඉන්න මෙන්න මේ වීදියේ මෙන්න මෙතන යා මේ ගාථාව කීකේ ඉන්නකොට මේ කාරණේ මතක් කරගෙන ඉන්නකොට ඒක ඇහිලා තමයි හොරු මංකොල්ල කන්නේ නැත්තේ ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඉවරලා රජතුමා කොහමරි මෙයා ගෙන්න ගන්න මොකද්ද කිව්ව කාරණේ කියලා ඊට පස්සේ මේ ගාථාව මෙයාට උගන්වනවා ඊට පස්සේ කරණ වැඤ්ඤාට මේ ඇමති මණ්ඩලයේ සාකච්ඡා කළා රජතුමා හෙතම හරන්න කියලා. ඊට පස්සේ දැන් මෙයාගෙන් මේ ගාථාව අහගන්නවා රජතුමා. ඊට පස්සේ රජතුමා මේක පාඩම් කරගෙන දිනවා. කරන වෑනියා ඉන්නේ මෙයා මරන්න. හැබැයි ඊට පස්සේ ගත්තේසි ගත්තේසි කිංකාරණම් ගත්තේසි අහම්පි ජානම් යහම්පි ජානම්. මේ කියන්නේ කාරණේ මම දන්නවා මොකද ගැටෙන්නේ මොකද ගැටෙන්නේ. ගැටෙන කියන්නේ පීය ගන්නෙ මොකටද? <laughs> ඒ මනසට තේරෙන්නේ එහෙමයි. පීය මදිනවා පීය මදිනවා මම දන්නවා හැබැයි මම දන්නවා මොකටද ඔය මදින්නේ කියලා අජුරුව මෙයා කතා කරන්නේ පී ගෑවණක් කතා නෙවෙයි ගැටුමක් ගැන. කර්ණමය මේක බඩ බොක්ක දානවා. දැන් අජුරුව මේක දැනගත්තට පස්සේ දැන් අජුරුව කරන්නේ මේ මරන්න එන මාස අනිවාර්යෙන් බිල්ල ගන්න. අනේ මට පණ දෙන්න දෙවියන් වහන්සේ මම ඉතින් නොදැන කර සමාවට ගැත්තා මොකද දෙකෝ. එතකොට කියනවා මම හැමතිස්සම මට ටිප් එක දීලා තියෙනවා බෙල්ලපාත් කරන එක කපන්න. ඉතින් ඔබතුමා දැන් මේ කියපු ගාතාවෙන් මම දැනගත්ත දැනේ රජුනේ උඩට කියන්නේ ගාතාව කිව්වේ ඕකට කියලා. ඒ කරවන ඌට සමාව දීලා මම හැමතිය ගෙන්න ගන්න. අපිට බෑනේ අපි මේ මේක කරනවා මියා මරනවා. ඒතර මම හැමතිය නිදහස්. නෑ කරනවා මියා අල්ලන්න ඕන. කරනවා මියා අල්ලන්න නිකන් ගාතාව කීකේ ඉන්නේ විතරයි තියෙන්නේ. අම්මා හොඳයි ජීවත් වෙදි තාත්තා හොඳයි ජීවත් වෙදි විහානංගේ මල්ලිය පවසෙවි දෙන්නම හොඳයි කියා කියලා රූපාවත් බලනවා අරූපාවත් බලනකොට ඒ කට්ටය එන්නේ බොඩේ බඩේ බිජු තියාගන්නනේ නිසද්දව බලහන්දිලෝ විතර පෙන්වන්න බැරි දෙයක් නෑ ඌට ප්‍රතික්‍රියා කරුවොත් ඌ දන්නව කරන්න ඕනේ ප්‍රතික්‍රියා නොකර සිටීම කොහොමනක්වත් උත්තුකාරයට දරන්න බෑ ඊෂමී කොමල උත්තුකාරයෝ කියලා හිතාගන්න අපි වට කරගෙන ඔක්කොම ඔත්තු ගන්න මට හොඳට මතක අවුරුදු 3ක් ඥානාරාම ශාන්ති ගාව ඉන්නකොට බැල්ලිය ඔත්තු බලන එක විතරයි මම කිව්වේ. මේ මිනිහා මේ බොරුද කරන්නේ. අවුරුදු 88ක් වෙච්ච මිනිස්සයා මේ ලෝකයාට කර්මස්ථානාචාරී කියාගෙන බොරුවක්ද කරන්නේ. මම හොරෙමුත් බලනවා, ප්‍රසිද්ධියත් බලනවා, මතත් සපේනවා. හැබැයි නිරීක්ෂණ ඉවර නැහැ. හැම තැනදීම බලන්නේ ස්පයි. ඒ නිසා මේ යෝගා ගන්නන මේ කවුද මේ අර මගේ උගේ නම ඌ කියලා තිනවා මගේ හැම ශිෂ්‍යයෙක්ම ඔත්තුකාරයෙක්. නිසා මම ශිෂ්‍යයන් ඉදිරියේදී පුළුවන් තරම් හරියටම පූර්ණ තරිත රංගපාන. මේ රංගපාන කියන්නේ මට ඒක ලොකු දර්ශකයක්. හැම කෙනෙක් වෙන්න ඔත්තු බලන්න. නැචරලි යෝග ශාස්ත්‍රයේ හින්දු ශාස්ත්‍රයේ හොඳටම දන්න දෙයක් හැම ශිෂ්‍යයෙක්ම ඔත්තුකාරයෙක්. ස්පයි. ඉතින් දැන් ශිෂ්‍ය පිරිසක් ඉන්න ගියාම එයා ගුරුවරයා වෙනවා නෙමෙයි මේ. කට්ටියම එකතුලා වැඩේ කරලා දෙනවානේ. ඉතින් අපි අර පුළුවන් තරම් බලනවා. ඒ නිසා නිකන් ඉන්න බෑ. ගෝලියෝ ටිකක් හදාගෙන ඉන්න. නැතුව බෑ මේ ගමන ඇතුළු ගෝලියෝ නිතරම බලාගෙන ඉන්නවා. පොඩ්ඩ වර්ධිනකොට ගන්න. ඒක ඕක දෙයියන් රත් කරන්න බෑ. ඊට ගෝලයට ගහන්න යනවා. මොකද ඥානන්ද සාන්දේ කියනවා මම හැදෙන්නේ මම ගෝලිය හැදලා නෙවෙයි මම ගෝලයන්ගෙන් හැදෙන්නේ. පණ්ඩේ මම මේ මහසිසඩෝ කියනවා ගෝලිය ඉන්නක උපදෙස් දෙනවා. ගෝලිය නැති වුණොත් මට මං උපදෙස් දී ගන්නවා කියලා. මේ මේ ගමනේ යන්න තියෙන මේ ගැටුමත් එක්කම තමයි අපිත් එක්ක යන පිරිසක් ඉන්න ඕනේ. ඒ විශ්ව මැට්ට වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ පරාවර්තනයක් කරලා පෙන්නන, පිළිඹුවක් පෙන්නනවා. ප්‍රතිවේක්ෂාවක් කරලා දෙනවා. ඒ නිසා මේ ඒගොල්ලන්ගෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඒගොල්ලෝ හැදෙන හැම එකකින්ම මාව නියෝජනය වෙනවා. ඒකයි කමටහන් සුද්ධ කරන්නේ නැතුව සාකච්ඡාවක් නැතුව මේ ගමනේ යන්න බෑ. ඥානාරාම සාංශේ පුදුමාකාර පැකිලීමකින් හිටියා එදා ධර්ම සාකච්ඡාව පටන් ගන්න බෑ. හැබැයි ඥානාරාම සාංශේ දක්ෂ නැහැ ධර්ම සාකච්ඡාවේ. අභිධර්ම උගන්වන්න බෑ. ඒක කනගාටුයි. ධර්ම සාකච්ඡාවේදී අභිධර්ම උගන්වන්න යනකයි මේ කීන දේ කරු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡාවේ හරි අවංකව ඕපන් ට්‍රම් සැන්ඩෝ. එතන බුදුන් ඉනවා. එතන බුදුන් ඉනවා. ඊට මොකද කියන්නේ ජයසත් මහත්තයා? උත්තර ලැබුණා කියලා හිතනවා. අද ගිහිල්ලා පල්ලෙහාදී කියන්න ඕනේ. මම ඇදලා දානවා මොකද හැමදාම ওই ප්‍රශ්නේ අහනවා. අනිත් අගෝජි මම සමහරලාට සැරට කියනවා. සැර කියන්නේ නැහැ ඉතින් මට තේනවා මම වගේ වැට්ටෙකුට මගේ ගුරුවරු මොන තරම් දුක් ගන්නද ඇද්ද? ඕක කියලා දෙන්න. මම මේ දැන් මේ කියපේක නැහැ කියන්නේ. මේ සූපේ ගෙවෙනකම් භාවනා කරපන් කියලා කියන ඕකත් අතරපන් කියලා. ඉතින් කියන ambiguity of civilization ඕ සත්‍යයේ තියෙන දෙබිඩි බාල. සත්‍ය දෙබිඩි. අවදාක සත්‍යයේ මේ අවංක නැහැ. ද්විවිධභාවය නැතුව මේකේ නිවන ලබන්න බෑ. උඩට නගින්න හේතු වෙච්ච පෝල් එක පෝල වෝල්ට් එකේ පෝල් වෝල්ට් එකේ පෝල් එක තල්ලු කරන්න බෑ. උඩට යන්න හේතු වෙච්ච රිට රිට තල්ලු කරන්න නැතුව ජම්ප් එක දාන්න බෑනේ. අන්තිමට නංගා රිට අල්ලගන්නේ. ඊට පස්සේ රිටටම තල්ලු කරලා යන බණියා පැත්තට. අපි කට්ටිය රිට අයියේ පදාන ඉන්නවා. උඩට හේතු වෙච්ච රිට කියලා. ඒ නිසා අර නැති වෙච්ච ආව හිස්තනාවට පස්සේ අනිත් මෙතෙන් දෙනකන් උදා වුණේ ආනපාන නිශ්චි හරි සෞතුයි. මේ වගේ වෙලාවට අහන බාන්න නැති වෙනවා කියලා එයා හයිකින් කියන හුස්ම ගන්න. නැත්නම් ඇති වෙනවා නැති වෙනවා කියලා හරි ආශ්‍රව ප්‍රසවාය කියලා මෙනේ කරන. ඒක මේක හැම වෙලාවෙම ඇහැට කුණක් වටනවා. යාට හොඳට තේරෙනවා. හැබැයි යා දන්නේ ප්‍රතිපදා මොකක්ද කියලා. ඒක යාගේ දෝෂයක් නෙවෙයි ගුරුවරගේ දෝෂය. බලන්න ධර්මයේ වැඩ කරන හැටි ගුරුවරයෙකුට කවදාකවත් ගෝලයක් නැතුව හැදෙන්න බෑ. ගෝලයට කවදාකවත් ගුරුවරයෙක් නැහැ දෙන්න එක්කෙනෙක්වත් ලොකු නැහැ. එක්කෙනෙක් හරි ලොකු වුණොත් ධර්මයට යනවා. අනිවාර්යයෙන්ම ඒ හේතුඵල ධර්මයේ ඉඩ දීලා කරගෙන යන්න ඕනේ. ඒකට ලස්සන දේවල් වෙනවා. අර හොරා ගෙට එන්නේ එන හොරා ජීවිත කැලුම් කාර්යබාට පත් වෙනවා. හැබැයි අපන්නක ප්‍රතිපදාව ඉන්නවා. කදාකත් පූර්ණිකම වලට යන්න එපා. එදාට තමයි විප්ලවයක් ලෝක වෙනවා නම් වෙන්නේ කල්ලාතු සැලසුම් සැලසුම් කළා කියන විප්ලව කියන්නේ කුණු වෙච්ච අසුචි වගේ දෙයක්. විප්ලවය එතන එතන වෙන්නේ.